පතරම කුලෙහිවත් ආනන්දමූර්ති ධර්මායතනයෙන් සැසෙන ධර්ම දේශනාව. ධම්මදේශනන් වහන්සේ ධනේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූර්වපාද සාමණේර රතන ස්වාමීන් වහන්සේ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 द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා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 කනානි කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති හිමානි කෝ භික්ඛවේති නිසංකතස්ස සංකත ලක්ඛනානි කරුණාවන්ත පින්වත්නි අපේ ජීවිතේ ගත්තාම අපි දන්නා දේකුත් තිබෙනවා. ඒ වගේම නොදන්නා දේකුත් තිබෙනවා. දන්නා දේ කියලා අපි සඳහන් කළේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයත් ආයතන හයෙන් යම්කිසි අවබෝධයක් වැටහීමක් අපි ලබා ගත්තනම් අන්න ඒ කාරණා අපි දන්නා කාරණා හැටියට සලකනවා. අපි නොදන්නා කාරණා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය පහෙත් ඉන්ද්‍රිය පහ ඇසුරු කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම විශේෂිත ඒ වගේම ඒ පංචකාම විෂයන් නිසා අපේ හිතේ හටගන්නා වූ ධර්ම ස්වභාවයේ ඇතිවීම නැතිවීම කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි ඒ නොදන්නා නිසා අපිට ආලෝකයේ වෙත ගමන් කරන්නට කාලයක් ගත වෙලා තිබෙනවා. වෙහෙසක් ගන්නට වෙලා තිබෙනවා. බොහෝ අය කල්පනා කරන්න පින්වත්නි මේ දන්නා දේ ඒ දන්නා තැනින් අවදි වෙන්නට උත්සාහ කරනවා. නමුත් අපි දන්නවයි කිව්වට ඒ විවහාර ඥානය තුල අපිට මේ සංසාරයෙන් නිදහස් වීම තුවමනා කරන ශක්තිය එතන නැහැ. ඒ නිසා අපි එතන දන්නවයි කිව්වට සත්‍ය වශයෙන්ම අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා දන්නේ නැති තැනින් අපිට අවදි වෙන්නත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න තෝරන අපි ඒ දන්නවයි කියන තැන නොදන්නා බව. ඒ නොදන්නා බව අපි තේරුම් ගත්තොත් අන්න අපිට පුළුවන්කම තිබෙනවා නොදන්නා තැනින් දන්නා තැනට අවදි වෙන්නට. එහෙම නැත්නම් අවිද්‍යාවෙන් විද්‍යාවට අවදි වෙන්නට අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට පේනවා බුද්ධ ධර්මය පටන් ගන්න එතනින්. ඒ තමයි නොදන්නා තැනින් දන්නා තැන වෙත ගමන් කිරීම. ඒ දන්නා තැන කියලා කිව්වේ මොකද්ද? ඇත්ත වශයෙන්ම මේ ලෝකයෙන් නිදහස් වෙන තැන මේ ඇති වෙන නැති වෙන ධර්මතාවය යම් කිසි කෙනෙක් දැක්කොත් අවබෝධ කරගත්තොත් යථා භූත වශයෙන් යථා භූතං ඥාන දර්ශනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙන්න ඒ යථා භූත වශයෙන් ඒ ඇතිවීම නැතිවීම මේ සියලු ධර්මයන්ගේ අවබෝධ කරගත්තොත් අන්න එතන තමයි දන්නා තැන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතකොට පේනවා පින්වත්නි උත්පත්ති ලැබූ අපි හැමදෙනාම සම්මුති මරණයනොත් ශනික මරණයනොත් මිරිකෙමින් තමයි මේ ජීවිතය කියන එක ගෙනියන්නේ සම්මුති මරණය කියලා කිව්වේ අපේ ඉපදিলা යම් දවසක කුමන අවස්ථාවක හෝ අපි මේ ජීවිතයෙන් නිදහස් වීම. අපි මේ ජීවිතෙන් මේ මේ ජීවිතෙන් නිදහස් වුණත් සංසාරයෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ සංසාරේ නැවත උපදිනවා. ඒ සම්මුති මරණයේ ස්වභාවයයි. ඊළඟට ශනික මරණය කියලා කිව්වේ අපි මව් කුසේ පතන් අර සම්මුති මරණය එළඹෙන තෙක්ම මේ රූපකායත් ඒ වගේම නාමකායක් කියන මේ කය දෙකම ඇති වෙමින් නැති වෙමින් තිබෙන ස්වභාවයයි. එතකොට මේ ඇති වෙමින් නැති වෙමින් කියන ස්වභාවය ශනික මරණයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වූ කළා. එතකොට මේ සම්මුති මරණයත් ශනික මරණයත් අපි උරුම කරගෙන ඉන්නේ ඇයි කින්වත්නි මේ ජීවිතය පිළිබඳ වැටහීම අපිට නැතිකම නිසා. ඒ ජීවිතේ අපි දැනගන්නේ කවදද මේ නොදන්නා තැනින් දන්නා තැනට අවදුණයින් පස්සේ. ඒක විද්‍යා උදපාදී කියන වචනයෙන් සඳහන් කරලා තිබෙනවා. එතකොට පේනවා අපි නින්දේ වාසය කළත් ඒ නින්දේ වාසය කරන වෙලාවට අපි මොනම දෙයක්වත් සාමාන්‍ය විවහාර ලෝකයේ තියෙන දෙයක්වත් අපිට වැටහෙන්නේ නැහැ අවබෝධ වෙන්නේ නැහැ. ඒ නින්දෙන් අවදි වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කරලා යම් දැනුමක් ලබනවා නම් එතනත් දන්නවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතනත් තියෙන අන්ධකාරය. එතකොට නිින්දේ වාසය කළත් ඉන්ද්‍රිය පහට අවදි වුණත් ඒ දෙක දෙක තුලම තිබෙන්නේ පින්වත්නි විද්‍යාව නොවේ අවිද්‍යාව කියන කය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ අවිද්‍යාව මේ අවස්ථා දෙකේම පවතින නිසා අපේ මුළු ජීවිත කාලයම අන්ධකාරයේ පවතිනවා. ඒ අන්ධකාරයේ පවතින නිසා අපිට මේ කිසිවක් යථාභූත වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි නැවත නැවත මේ සංසාරයේ උපදිනවා. ඒ ඉපදීම නිසා පින්වත්නි අප්‍රමාණ විදියට අපේ ජීවිතේ දුක් විඳින්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ උත්පත්තිය කියන එක නතර කරන්නට නම් අපි ආලෝකයට අවදි වෙන්න උවමනා කරනවා. එතකොට උත්පත්තිය හෙවත් ජාතිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීමයි. එහෙම නැත්නම් අපි දන්නා විදියට තේරුම් ගන්නව නම් කෙලෙස් වල උත්පත්තියයි. ඒ කෙලෙස් වල උත්පත්තිය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය නිසා ඒ පංච උපාදානස්කන්ධ જાතිය එවත් උත්පත්තිය නිසා පින්වත්නි අර මරණ දෙකටම අපි උරුමකම් කියනවා. ඒ මරණ දෙකෙන් අපිට නිදහස් වෙන්නට පුළුවන් කමක් නැත්තේ නේ. එසේනම් සක්කුන් ලෝකේ තිය රූපං සාත රූපං එක්තේසා සංහා උපජ්ජමානා උපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළේ මේ කාරණය. එහෙන් යමක් බලලා පිය රූපං මේ රූපය ඊසා ප්‍රියය සාත රූපං සැපදායකය කියලා යම් කිසි කෙනෙක් නැවත නැවත ඒ රූපය කෙරෙහි ඇලීම ඇති කරගන්නවා නම් uppajjamana එතන තෘෂ්ණාව පහළ වෙනවා. ඒ තෘෂ්ණාව ප්‍රත්‍ය කොටගෙන පින්වත්නි uppajjamana uppajjati පංච උපාදානස්කන්ධය හෙවත් කෙලෙස් වල උත්පත්තිය හට ගන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ જાතිය සැප එකක් නෙවෙයි, ඒ જાතිය දුකයි. එසේනම් ඊටාම පැහැදිලි කාරණය තමයි මේ පංච උපාදානස්කන්ධ කියන මේ උත්පත්තිය එහෙම නැත්නම් මේ જાතිය යම් කිසි කෙනෙක් ලබන්නේ કૃષ્ණාව හේතු කොටගෙන ඒ නිසා තමයි උන්වහන්සේ දේශනා කළේ තේසං හේතු උන්වහන්සේ මේ හේතුව හැටියට දේශනා කළේ මොකද? තෘෂ්ණාව. තේසංචයෝ නිරෝධෝ. යම් කිසි කෙනෙක් මේ හේතුව එහෙම නැත්නම් මේ තෘෂ්ණාව කියන එක නතර කළොත් අර පංච උපාදානස්කන්ධ කියන ಜಾතිය හේවත් උත්පත්ති එතනින් ඒ ඇත්තට නතර කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නතර කිරීමට පින්වත්නි අපි කොච්චර උත්සාහ කළත් මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කළා ඒක තේරුම් කරගන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ ඉන්ද්‍රිය පහට අමතරව ප්‍රඥාව දියුණු කරගත යුතුයි කියන එක. ඒ ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් අපිට මේ ලෝකයේ තියෙන සත්‍ය යථාභූත වශයෙන් අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට පේනවා දැන් මෙතන මේ නොදන්නා දේ තියෙන මූලික ලක්ෂණය තමයි අපි මේ ඉන්ද්‍රිය පහෙන් නොදන්නාකම නිසාම පින්වත්නි සංකත හෙවත් සංකත ධර්මයන්ට අපි උරුමකම් කියලා තිබෙනවා. එතකොට සංකත කියන වචනයෙන් උන්වහන්සේ පෙන්눔 කළේ මොකද්ද? හේතුන්ගෙන් හටගන්නා වූ ස්වභාවයයි සංකත ස්වභාවය. ඒ හේතුන්ගෙන් හටගත් මේ සංකත හේවත් සංස්කාර ධර්මයන් තේරුම් නොගත්තොත් නැවත නැවත අර පංච උපාදානස්කන්ධ කියන જાතිය නිසා පින්වත්නි නැවත නැවත ඒ සංස්කාරයන්ට උරුමකම් කියනවා. ඒ උරුමකම් කීම නිසා නැවත නැවත සංසාරේ එක එක භවවල නොයෙකුත් ආකාරයෙන් අපි උත්පත්ති ලැබනෝ ඒක කිසි කෙනෙකුට නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නතර කිරීම යම් අවස්ථාවක කරන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ නතර කරන්නට පුළුවන්කම තිබෙන්නේ තමා තුළම ප්‍රඥාව දියුණු කළා ප්‍රඥාවෙන් මේ தත්ත්වය අවබෝධ කරගත්තොත් අන්නේ අවබෝධ කරගන්න එක්කෙනාට පින්වත්නි මේක නතර කරන්නට පුළුවන්කම තිබෙනවා එසේනම් මිනිසයා ප්‍රඥාව දියුණු කරන්නට උවමනා කරනවා ඒ දියුණු කරන්නට උවමනා කරන ඒ ප්‍රඥාව දියුණු කරන්නට උවමනා කරන කාරණා අපේ ජීවිතය තුළම තිබෙනවා. ඒ ප්‍රඥාව දියුණු කරන්නට අපි ධර්මයේ දකින්න ඕන. ඒ ධර්මයේ දකින්නට නම් පින්වත්නි අපි තේරුම් ගත යුතුයි තමන්ගේම මේ ජීවිතේ විග්‍රහ කළා ජීවිතය තුළින්ම යම් කිසි කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කළොත් අන්නේ උත්සාහ කරන ඇත්තට පුළුවන්කම තිබෙනවා ධර්මය දකින්නට ඒ මාර්ගයෙන් ප්‍රඥාව දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට ධර්ම කියලා කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන හයෙන් යම් කිසි විදියකින් ඇලීම් වශයෙන් ගත්ත ගැටීම් වශයෙන් ගත්ත මුලා වීම වශයෙන් ගත්ත යම් අවබෝධයක් වැටහීමක් තියෙනවා නම් අන්නේ අවබෝධය වැටහීම තමයි පින්වත්නි මෙතන ධර්මයේ කියලා කියන්නේ. එතකොට ඇලීම් වශයෙන් අපිට අවබෝධයක් ලබා ගන්නට අමාරුයි. ඒ ඇලීම් වශයෙන් අපි ලබාගත් අවබෝධය නිසා තමයි ඒ ඇලිච්ච දේවල් කෙරෙහි අපි නැවත නැවත දුකට කනගාටුවට කම්පාවටපත් වෙන්නේ. ඒ නිසා මේ ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් අපි ඉන්ද්‍රිය පහෙන් ඇති කරගන්නා වූ එහෙම නැත්නම් උපදවා ගන්නා වූ මේ ස්වභාවය තේරුම් ගත්තොත් ඒ ඇත්තට පුළුවන්කම තිබෙනවා ඒවයින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නට. ඒ නිදහස් වෙන මාර්ගය විදර්ශනා මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පේනවා දැන් විදර්ශනා මාර්ගය කියන එක මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කරලා නැති බව. ඉන්ද්‍රිය පහ ඇසුරු කරලා තිබෙන්නේ සම්මුති ක්‍රමය එහෙම නැත්නම් විවහාර ක්‍රමය. ඒ ක්‍රමය යම් කිසි කෙනෙක් දන්නා තැන හැටියට වටහාගෙන ඉන්න තාක් කල්ම පින්වත්නි එතනින් අපිට නිදහස් වෙන්නට පුළුවන් කමක් ඇත්තේ එහෙමනම් අපි තේරුම් ගත යුතුයි ඒක විවහාර මාත්‍රයක් පමණක් බව. ඒ විවහාර මාත්‍රයක් පමණක් බව තේරුම් ගත්තොත් ඊට එහා යමක් අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක පොදුවේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තම තමා විසින් වෙන වෙනම ජීවිත අවබෝධයෙන් ජීවිත අත්දැකීමෙන් ජීවිත කැපවීමෙන් කළ යුතු ස්වභාවයක් හැටියටයි උන්වහන්සේ අපිට දේශනා කළේ. එහෙමනම් පේනවා මේ යථාභූත ඥාන දර්ශනය කියන එක පොදුවේ කට්ටිය සියලු දෙනා එකට ලබා ගන්න තරක් නෙමෙයි වෙන වෙනම තම තමා විසින් උපදවා ගන්නා වූ ඥාන මාර්ගයක්. ඒ ඥාන මාර්ගය උපදවා ගන්නට අපිට තියෙන පළවෙනි පියවර තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ජීවිතෙන් අවබෝධ කරගන්නට උත්සාහ ගැනීම. ඒ උත්සාහ ගන්න හැම මොහොතකම අපිට ටික ටික හෝ ඒ යථා භූත ඥාන දර්ශන මාර්ගයට ලං වෙන්නට අවස්ථාවක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අවස්ථාව ළඟා කරගන්නට අපි බාහිර වශයෙන් නොයෙකුත් පුද පූජා ආදී දේවල් වැඳුම් පිදුම් සත්කාර ආදී දේවල් පමණක් කිරීමෙන් අපිට ඒවට ලං වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒවා ඒවාට කරන්න පුළුවන් සීමාව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා බුද්ධ වචනේ කියලා කිව්වේ හැමදාමත් ওই ආමිෂ පූජාවල් වලට මුල් තැන දීලා මුළු ජීවිත කාලයම ගත කිරීම නොවේ. විදර්ශනා ඥානය උපදවා ගන්නට අපිට පුළුවන්කමක් නොලැබුණොත් පින්වත්නි ඒක මේ ලබාපු මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජන ගත්ත කියලා කෙනෙකුට කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ බුද්ධ විෂය එහෙම නැත්නම් අවබෝධ ඥානය කියන එක තියෙන්නේ කොයි ප්‍රමාණයෙන්ද කියලා අපි වටහා ගන්න ඕනේ. මේ ලෝකේ දිහා බැලුවාම මේ ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ මමයක් පමණ වූ මේ තැනයි. එතන විග්‍රහ වෙලා බලනකොට පින්වත්නි අපිට පේනවා ද්‍රව්‍ය ස්වභාවයක් පේනවා. ඒ ද්‍රව්‍ය ස්වභාවය අපිට එක විදියෙන් පවතින ආකාරයක් දැක්කත් ඒ ද්‍රව්‍ය ස්වභාවයත් බිඳි බිඳි පවත්නා වූ ස්වභාවයක් තමයි ඒවා තුල දක්නට තිබෙන්නේ. ඊළඟට අපිට පේනවා ශක්ති ස්වභාවය. ඒ ශක්ති ස්වභාවයත් ද්‍රව්‍ය ස්වභාවයත් දෙකම ඇති වෙලා එකට ඇති වුණාට පස්සේ ඒ ස්වභාවයෙන් අපි උපදවන ස්වභාවයක් ඒ තමයි චින්තන ස්වභාවය කියන්නේ. එහෙම නැත්නම් මේ කල්පනා ශක්තිය කියන්නේ. අර ශක්ති ස්වභාවයට වඩා ටිකක් එහාට ගමන් කරන ස්වභාවයක් තමයි මේ චින්තන ස්වභාවය කියන්නේ. ඒක මේ පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නට ස්වභාවයක්. නමුත් බඹයක් පමණෝ ජීවිතේ නැමැති ලෝකේ ඒ සක්කාය දෘෂ්ටිය නැමැති ගුරුත්වාකර්ෂණයට ඒ චින්තන ශක්තිය එහෙම නැත්නම් මේ චින්තන ස්වභාවයක් පින්වත්නි නැමෙනෝ අහුවෙනෝ ඒ අහුවෙන නිසා ඒ චින්තන ස්වභාවය තුලත් දුක පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ද්‍රව්‍ය ස්වභාවයත් ශක්ති ස්වභාවයත් චින්තන ස්වභාවයත් කියන මේ ස්වභාව තුනම ඉක්ම වූ එහෙම නැත්නම් ඒවෙන් නිදහස් වූ ස්වභාවයක් තමයි මේ විදර්ශනා මාර්ගයේ හෙවත් ඥාන දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වූ කන බුද්ධ ඥානෙ එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක තියෙන්නේ ඒ සීමාව තුල. එතකොට පේනවා ද්‍රව්‍ය ස්වභාවයත් හේතුප්‍රත්‍යයෙන් හටගත් බව. ශක්ති ස්වභාවයත් හේතුප්‍රත්‍යයෙන් හටගත් බව. චින්තන ස්වභාවයත් හේතුප්‍රත්‍යයෙන් හටගත් බව. ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත් ස්වභාවයන්ගේ නිරෝධය එහෙම නැත්නම් හේතුන්ගේ හා ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් යම් වැටහීමක් අවබෝධයක් ලබාගත්තද අන්න ඒ අවබෝධය විදර්ශනා ඥානයේ හැටියට පෙන්눔 කරන්න පුළුවන්කම තිබෙනවා. එසේනම් මේ හේතුත්වයෙන් හටගන්න කුමන ස්වභාවයක් අපි ඇසුරු කළත් පින්වත්නි ඒ හැම එකකම තියෙන ස්වභාවය තමයි ඇතිවීම නැතිවීම මේ ඇතිවීම නැතිවීම කියන එහෙම නැත්නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතස්ස අඤ්‍ය තත්ස්ස පඤ්ඤායති කියන මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා පෙන්වුම් කරලා තිබෙනවා. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සෑම දෙයකම තියෙන හට ගැනීමත් බිඳීමත් පවතිනවා වාගේ පේන හැම දෙයකම වෙනස් වීමත් නිරන්තරයෙන්ම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එම නිසා මේ ඇතිවීම නැතිවීම කියන එක කෙනෙකුට පින්වත්නි නතර කරන්නට ලෝකේ පුළුවන් කමක් නැත්තේ නෑ. ඥානවන්ත මිනිසෙකුට කරන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ නතර කිරීම නොවේ. එම ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒ අවබෝධ කර ගැනීමෙන් පින්වත්නි අර සම්මුති මරණයනොත් ශනික මරණයනොත් යම් කෙනෙකුට නිදහස් වෙන්නට පුළුවන් ඒ නිදහස් වෙන්නේ ඇයි අර ඇති වෙන නැති වෙන වෙනස් වෙන සංකත ධර්මයන්ගෙන් ගොඩ නැගුණු කිසිම දෙයකට ඒ ඇත්තා ඥාති සම්බන්ධයක් ප්‍රකාශ නොකිරීම නිසා එතකොට මේ જાතිය හැටියට පෙන්වූ පංච උපාදානස්කන්ධයේ උත්පත්තියත් ඒ පංච උපාදානස්කන්ධයේ උත්පත්තිය නිසාම අර ඉපදීම, මැරීම කියන මරණ ධම්මෝ කියන එක නිරන්තරයෙන්ම ඇසුරු කරන්නට ලැබීම නිසා පින්වත්නි අපි තුල නිරන්තරයෙන්ම දුක පවතින අපිට දුකෙන් නිදහස් වෙන්නට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්නට තියෙන එකම මාර්ගය එසේනම් මේ පංච උපාදානස්කන්ධ කියන જાතිය නැති කිරීමයි. ඒ જાතියට ප්‍රත්‍ය හැටියට පෙන්වූ සංහා නිරෝධය එහෙම නැත්නම් සංහාවෙන් නිදහස් වීම හැටිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට සාමාන්‍ය වශයෙන් අපි විග්‍රහ කළොත් කෝනෝ භවිකා නන්දි රාග සහගතා මේ පුනර්භවය ගෙනත් දෙන ඒ පංච උපාදානස්කන්ධය නැමැති පුනර්භවය ගෙනත් දෙන මේ තෘෂ්ණාව ඇති වෙන්නේ කුමක් නිසාද පින්වත්නි මේ සංකත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කෙනෙක් අවබෝධ නොකර ගැනීම නිසා යම් අවස්ථාවකේක අවබෝධ කරගත්තොත් ඇහෙන් රූප බැලුවත් කනෙන් ශබ්ද ඇසුණත් නාසයෙන් ගඳ සුවඳ දැනුණත් දිවෙන් රස දැනුණත් ශරීරයෙන් ස්පර්ශ කළත් මනෙන් ධම්ම වශයෙන් ගත්තත් එතන තෘෂ්ණාවක් පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ සියලු සංකත ධර්මයන්ගේ යථා ස්වභාවය වතහා ගැනීම නිසා තෘෂ්ණාවක් පහළවන්නේ නැහැ. ඒ තෘෂ්ණාව පහළවන්නේ නැති නිසා අර පංච උපාදානස්කන්ධයේ කියන જાතිය පහළ නොවන නිසා જાතිය නැත්තන මරණයක් ඇත්තේ නැහැ. එතකොට උත්පත්ති මරණය නැති කරන්නට තියෙන එකම මාර්ගය පින්වත්නි සංනා නිරෝධ මාර්ගයයි. ඒ තණ්හා නිරෝධ මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කුමක්ද? ආර්ය ශ්‍රාංග මාර්ගයවත් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගය යම් කෙනෙකුට ප්‍රකාශ කළොත් අනුගමනය කරන්නතේ කියලා ඒක ඉඳුරාම බාහිර වශයෙන් කොච්චර උත්සාහ කළත් ඒක අනුගමනය කරන්නට ලේසි වෙන්නේ නැහැ. ඒකට හේතුව ආර්ය ශ්‍රාංග මාර්ගය පින්වත් වී චින්තන මාර්ගයක් නොවේ. ආර්ය ශ්‍රාංග මාර්ගය උතුම් දර්ශනයක්. එතකොට චින්තන මාර්ගයක් නොවෙන්නේ ඇයි? සිතේ තමයි මේ ලෝකය කියන එක පහල කරන්නේ. සිතේ තමයි වේදනාව කියන එක පහල කරන්නේ. සිත නිසා තමයි නැවත නැවත මේ සිතේ ඉපදීමත් සිත ඇසුරු කරන ධර්මයන්ගේ ඉපදීමන් නිසා තමයි නැවත නැවත අපි මේ සංසාරේ ගමන් කරන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට චින්තන මාර්ගයේ තියෙන මූලිකම ලක්ෂණය තමයි සිත හැමතිස්සෙම රූපයක් ඇසුරු කිරීම නිසා වේදනාව කියන එක දැනෙන්නේ හිතට. එතකොට ලෝකයේ තියෙන මූලිකම ලක්ෂණය විඳීම පින්වත්නි. එසේනම් සිතට විඳීම ඇරුණු කොට වෙන දෙයක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට බුදුදහමේ කියලා කියන්නේ විඳීම නොවේ. විඳීමේ නිදහස් වීම. ඒ නිදහස් වීම නම් සිත වැඩිම, සිත තහවුරු කර ගැනීම, සිතේ නැවත නැවත ධර්මයන් පහළ කර ගැනීමෙන් චින්තන මාර්ගයක් හැටියට පුහුණු කිරීමෙන් ආර්ය ශ්‍රාන්ත මාර්ගය අපිට නිවන් අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එසේනම් දර්ශනය කියලා කිව්වේ චින්තන මාර්ගයෙන් නිදහස් වීමයි. චින්තන මාර්ගයේ තේරුම් ගැනීමයි. ඒ චින්තන මාර්ගයේ තේරුම් ගන්නවා කියලා කිව්වේ සිතත් හේතුන්ගෙන් හටගත් ධර්මයක් බව තේරුම් ගැනීම සිතේ ඇතිවීම නැතිවීම තේරුම් ගැනීම සිත ඇසුරු කරන ධර්මයන් හේතුන්ගෙන් හටගත් බව තේරුම් ගැනීම සිත ඇසුරු කරන ධර්මයන් ඇති වෙන නැති වෙන බව තේරුම් ගැනීම ඒ තේරුම් ගැනීමෙන් පින්වත්නි මේ නාම රූප දෙකෙන්ම යම් කිසි කෙනෙකුට නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා එතන සඳහන් වෙන්නේ නාම රූප නිරෝධය. මේ සිතේ ස්වභාවය සිතේ ඇතිවීම නැතිවීම යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන සිත ඒකාත්මීය වශයෙන් පවත්න්නට බැරි බව තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් සින්වත්නි ඒ සිතෙන් නිදහස් වීම සිතේ Nirodha අවබෝධ කර ගැනීම පඤ්ඤා විමුක්තිය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. ඒ වගේම සිත ඇසුරු කරන ධර්මයන්ගේ ස්වභාවය යම් කෙනෙක් වටහා ගත්තොත් ඒ ධර්මයන්ගේ Nirodha යම් කෙනෙක් වටහා ගත්තොත් එතෙන්ද බුදුරජාණන් වහන්සේ හේතෝ විමුක්තිය කියන වචනය පාවිච්චි කරලා තිබෙනවා. බණ පොත්වල පඤ්ඤා විමුක්ති රහතන් වහන්සේ ඒ වගේම චේතා චේතෝ විමුක්ති රහතන් වහන්සේ ගැන සඳහන් වෙලා තිබෙනවා. ඒ සඳහන් වෙන්නේ ඒ ඇත්තා අවබෝධ කරගත්ත තැනින් ඒ නම ලැබිලා තිබෙනවා. එතකොට අපිට පේනවා අපි කොච්චර මේ දන්නවා කියන එහෙම නැත්නම් මේ සම්මුති විවහාරය එහෙම නැත්නම් මේ චින්තන මාර්ගය කොච්චර කාලයක් අනුගමනය කළත් ඒ ඇත්තා නොදන්නේ මොකද්ද? සිතේ පහළවීමත් සිතේ බිඳීමත් ඒ ඇත්තා අවබෝධ කරගන්නේ නැහැ. සිත ඇසුරු කරන ධර්මයන්ගේ පහළවීමත් සිත ඇසුරු කරන ධර්මයන්ගේ Nirodhayat ඒ ඇත්තා පහළ කරගන්නේ නැහැ. ඒ නිසා කොපමණ කාලයක් මේ චින්තන මාර්ගයේ හිටියත් දන්නවා කියලා ප්‍රකාශ කළාට ඒ ස්වභාවයන් නොදන්නා නිසා සංසාරේ නැවත නැවත දුක් විඳින්නට සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පේනවා දැන් විදර්ශනා මාර්ගය කියලා කිව්වේ සිතේ ඇතිවීම නැතිවීමත් සිත ඇසුරු කරන ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමත් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නව නම් අවබෝධ කර ගන්නව නම් ඒ Nirodhe වටහා ගන්නවා නම් එතන තමයි බුදුරජාණන් වහන්සේ මේ විදර්ශනා ඥානය කියලා පෙන්වු කලේ. ඒ මොකද පින්වත්නි ඇස ඇසුරු කළා අපි චක්කුන් ලෝක එහෙම නැත්නම් ඇහැ ඇසුරු කරගත්ත ලෝකයක් හැටියට පහළ වුනේ සිටීමයි. කන ඇසුරු කරගෙන යම් ලෝකයක් පහළ වුණාද ඒ ලෝකය පහළ වුනේ සිත තුලමයි. ඒ වගේම නහය සුරු කරගෙන ගන්ධං ලෝකේ කියලා ප්‍රකාශ කරන තැන යම් ලෝකයක් පහළ වුණා නම් ඒ ලෝකයේ පහළ වුණේ සිත තුලමයි. ඒ වගේම දිව ඇසුරු කළ රස ලෝකයක් පහළ වුණා නම් ඒ පහළ වුණේ සිත තුලමයි. ඒ වගේම ස්පර්ශ වශයෙන් යම් ලෝකයක් පහළ වුණා නම් එය පහළ වුණේ සිත තුළමයි. ධම්ම වශයෙන් පහළ වුණේ සිත තුළමයි. එතකොට පේනවා මේ සියලුම ලෝක ස්වභාවයන් සහ ලෝකයේ තියෙන සියල්ල පහළ වෙන්නේ අපාපගේ මනස තුල බව. ඒක හරියට තේරුම් නොගත්තොත් ලෝක නිරෝධය කියන එක කිසි කෙනෙකුට මේ ජීවිතයේදී ළඟා කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට සන්නා නිරෝධ මාර්ගය හැටියට පෙන්නන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ ආකාරයෙන් අපිට පැහැදිලි වෙනවා චින්තන මාර්ගයක් නොවන බව. ආරම්භයේදී කෙනෙකුට දැනෙන්නට පුළුවන් උත්සාහ ගැනීමේදී ඒ විදර්ශනා ඥානය පහළ වෙන තුරුම පින්වත් මේ චින්තන මාර්ගයක් හැටියට තමයි ආර්ය ශ්‍රාංග මාර්ගය අපි සියලු දෙනා තුළම බලපවත්වන්නේ. නමුත් අර උතුම් ඥාන මාර්ගයේ විවෘත වෙනකොට ඥාන දර්ශනයක් හැටියට පහළ වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය චින්තන මාර්ගයක් හැටියට ඒකට අවබෝධ වෙන්නේ නැහැ. ඒක උතුම් දර්ශනයක්. ඒ නිසා තමයි සෝතාපන්න උත්සමයන් වහන්සේට පළමුවෙන්ම මේ දර්ශනය පහළ වීම නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ චින්තන මාර්ගයක් හැටියට නොවේ දර්ශනයක් හැටියට ඒත් අවබෝධ කරගන්නවා. සෝතාපන්න උත්තමයන් වහන්සේ. ඒ පළමු වතාවට දර්ශනයක් හැටියට උන්වහන්සේ තුල ඒ තණ්හා නිරෝධ මාර්ගය ප්‍රකට වීම නිසා නැවත නැවත සතරදාගාමි අනාගාමි අරහත් කියන தත්ත්වය දක්වාම ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයේ දර්ශනයක් හැටියටම අවබෝධ වීමෙන් නිර්වාණ අවබෝධය තෙක්ම යැත්තට ගමන් කරන්නට අවස්ථාවක් ලැබෙනවා. නමුත් පින්වත්නි අපි කල්පනා කළ යුතුයි දැන් යම් කිසි කෙනෙකුට ප්‍රකාශ කළොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඔබ සන්නා නිරෝධ මාර්ගයක් හැටියට අනුගමනය කරන්නට කියලා කෙනෙක් අවවාද කළොත් ඒ ඇත්තා මේක පිටින් අරගෙන නොයෙකුත් උත්සාහයන් ගන්නෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුහුණු කරන්නට. නමුත් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ ධර්ම දේශනා අවසානයේ යම්කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඒ ඇත්තා ඒ ධර්මය අවබෝධ වෙනවා සමගම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දර්ශනයක් හැටියට ඒ ඇත්තා දැකලා තිබෙනවා. අවබෝධ කරගෙන තිබෙනවා. එතකොට පේනවා Taman නියම ධර්ම මාර්ගයට පිවිසුනොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අන්තවලට නොඇතිච්ච එහෙම නැත්නම් කිසිම දෘෂ්ටියකට වැටිච්ච නැති නිදහස් තැනක්. ඒ නිදහස් තැන තමයි යථා භූත කියන වචනේ සඳහන් කරේ. හැම දෙයකම තියෙන ආකාරය වටහා ගන්නට අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ ඒ කිසිම අන්තයකට වැටෙන්නේ නැතුව නිදහසේ යම් කිසි කෙනෙක් ඥානය දිනු කළොත් පමණයි. එසේනම් ලොකු කුඩා මහලු කොයි කාටත් පහසුවෙන්ම මේ ආර්යසාංග මාර්ගය අනුගමනය කරන්නට යම්කිසි මාර්ගයක් තිබිය යුතුයි. ඒ මාර්ගය තමයි පින්වත්නි අපි මේ අයට විස්තර කරන්නේ ක්‍රියා විග්‍රහය හැටියට. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ දේශනා කරන අවස්ථාවේදීම ඒ ඇත්තා කරන කටයුත්ත සම්බන්ධ කළා සමන් වහන්සේ කරන ධර්ම දේශනාව පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීමෙන් පින්වත්නි ඒ ඇත්තට ඒ ධර්මයේ ඉතා පහසුවෙන් අවබෝධ කරගන්නට අවස්ථාව ලැබුණා. අපි අපේ ජීවිතේ එදිනෙදා කරන වැඩ කටයුතු වලට සම්බන්ධ කළා ක්‍රියාව ජීවිතයට සම්බන්ධ කරලා විග්‍රහ කරගන්නට අපිට අවස්ථාවක් ලැබෙනවා නම් පින්වත්නි අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන්කම තිබෙනවා මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව හේවත් ආරේෂ්ඨාංග මාර්ගය අවබෝධ කරගන්නට. ඒ අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ උත්සාහ ගන්න එක්කෙනාට පමණයි. ඒ නිසා අපි නිරන්තරවම ඒ සඳහා උත්සාහ කළ යුතුයි. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපිට වීරිය තිබෙන්නට ඕන. ඥානය තියෙන්නට ඕන. ඒ වගේම සිහිය තියෙන්නට ඕන. ඒ වීරියත් ඥානයත් සිහියත් නිරන්තරවම අපිට මේ ක්‍රියාව විශේෂී පවත්වන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අන්න ඒ ඇත්තට පින්වත්නි කුණුවන්කම තිබෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක තමන්ගේ ජීවිතේ අවබෝධ කරගන්නට. එතකොට ඒ අවබෝධ කර ගැනීමෙන්ම පමණක් ඒ අවබෝධ කර ගැනීමෙන්ම පමණයි අපිට මේ දුක කියන එක අවසන් කරන්නට පින්වත්නි පුළුවන්කම ලැබෙන්නේ. ඒ තාක් කල්ම අපිට මේ සංසාරේ උපදින්නටත් මැරෙන්නටත් අවස්ථාවක් ලැබෙනවා. එතකොට මෙහිදී සඳහන් වුණ ඉතා වැදගත් කාරණයක් තමයි ජාතිය සහ මරණය කියන එක. එතකොට අපේ ජීවිතේ ගත්තාම උත්පත්තිය එක කෙලවරකක් ඒ වගේම මරණය තවත් කෙලවරකක් පනවාගෙන අපි જાතියක් මරණයක් අවබෝධ කරගන්නට උත්සාහ කරනවා. ඒ දෙක දුකක් නම් පින්වත්නි ඒ දෙකම අවබෝධ කරගන්න බැරි තැනක අපි පනවගෙන තිබෙනවා. අපි જાතිය කියලා සලකන්නේ කොතෙන්ටද? මව් කුසෙන් උපදින අවස්ථාවේ. කිසි කෙනෙකුට ඒ જાතිය ප්‍රත්‍යක්ෂ වශයෙන් ජීවිත අත්දැකීමෙන් අවබෝධ කරගන්නට පුළුවන් කමක් ඇති තැනක් නොවේ. ඊළඟට මරණය කියලා අපි සඳහන් කළා පනවාගෙන තිබෙන්නේ අර සම්මුති මරණ අවස්ථාවේ. එතින්දිත් අපිට මේ ජීවිතේ අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට උත්පත්තිය දුකනම් මරණය දුකනම් ඒ දුක් දෙකම අවබෝධ කරගන්නට බැරි තැනක අපි ජාතියයි මරණයයි පනවාගෙන තිබෙනවා ඒ ඒක කිසි කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් ටිකක් අපි ධර්මයේ ඥාණයෙන් විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ජාතිය කියලා සඳහන් කළේ අපිට අවබෝධ කරගන්න බැරි තැනක පණූපු එකක් නෙවෙයි. හැම ක්ෂණයකම හැම මොහොතකම පින්වත්නි ඒ ජාතිය පවතින. ඒ ජාතිය තමයි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් යම් ආරම්මණයක් ගැනීමෙන් ඒ අරමුණු විශේෂෙහි යම් තෘෂ්ණාවක් පහළ වෙනවද ඒ තෘෂ්ණාවත් එක්කම පහළ වෙන්නා වූ පංචූපාදානස්කන්ධයක් වේද ඒ පංචූපාදානස්කන්ධයයි බුදුරජාණන් වහන්සේ જાතිය හැටියට සඳහන් කළේ එතකොට ඥානවන්ත එක්කෙනෙකුට ඒ જાතිය අවබෝධ කරගන්නට පුළුවන්. ඒ જાති අවබෝධ කරගන්නෝ පමණක් නෙවෙයි ඒ જાතිය මේ ජීවිතේදීම ඒ જાතිති දුක්ඛා කියන එක නතර කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ જાතිය ඇති එක්කෙනාට පින්වත්නි මරණයක් තිබෙනවා. අර සඳහන් කළ මරණ දෙකම තිබෙනවා. සම්මුති මරණයක් ශනික මරණයක් ඒ දෙකෙන්ම මිරිකීමටත් දුකටත් වෙහෙසටත් පත් වෙන්නේ අර පංච උපාදානස්කන්ධ නැමැති ධාතිය සිහිත කොටගෙන පවත්නා වූ තනස්සාට පමණයි. ඒ ධාතිය යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ ධාතිය ඇසුරු කරගෙන තිබෙන අවිද්‍යාවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සංඛාර හැටියට සඳහන් කරන මේ කැඩෙන බිඳෙන සංකත ධර්මයන්ගෙන් එහෙම නැත්නම් පින් පව් දෙකෙන්ම නිදහස් වුණු සැනසෙලිදායක ජීවිතයක් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. විඥාන හේවත් විඥානන එහෙම නැත්නම් සංසාරයේ පැලවෙන ඒ බීජ ඒ ඇත්තට නතර කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නතර කිරීම නිසා කයෙත් නාමයේ කියන නාම රූප දෙකේම Nirodha අවබෝධ කර ගැනීමෙන් නාම රූප නිරෝධයෙන් ඈතට නාම රූපයන්ගෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සංහාවෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. භව කියන තැනින් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංපයෝග කියන මේ සියලුම දුක් වලින් නිදහස් වුණු සංසේප වශයෙන් සලකන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියපු මේ පංච උපාදානස්කන්ධ නැමැති ධාතිය තුල හටගත්තා වූ සියලුම දුක් වලින් ඒ ඇත්තට නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පේනවා මෙතින්දී නැති කරන්න පුළුවන් જાතියක් පෙන්눔 කරලා තිබෙනවා. අවබෝධ කරගන්න පුළුවන් જાතියක් පෙන්눔 කරලා තිබෙනවා. ඒ જાතිය නතර කළොත් පින්වත්නි අර මරණ දෙකත් නතර කරන්න පුළුවන්කම තිබෙනවා. එතකොට එතන මරණ දෙක නතර කරනවා කියලා සඳහන් කළේ මොකද්ද? ඇතිවීම නැතිවීම නතර කිරීම නෙවෙයි ඇතිවීම නැතිවීම අවබෝධ කර ගැනීමයි. ඒ අවබෝධ කර ගැනීමෙන් පින්වත්නි දුක කියන එක අවසන් වෙනවා සැනසීම කියන එක ජීවිතේ ළඟා කරගන්නට අවස්ථාවක් ලැබෙනවා ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්නන කුසලය අපි හැම කෙනෙකුට මේ කුසල ශක්තිය උපන් කුසලයක් අපි අපේ ජීවිතේ හැම කෙනෙකුටම තිබුණා ඒ උපන් කුසලය මේ ආගන්තුකෝ පැමිණුණු ඉන්ද්‍රිය ඥානය නිසා පින්වත්නි ඒ උපන් කුසලය නැති වෙලා ගියා. මොකද්ද ඒ උපන් කුසලය කුඩා අවස්ථාවේ අපට පහළ වුණු පබස්සර මිදම් භික්ඛවේ චිත්තං කියපු තැන ප්‍රබාස්වර මනස. එතන ප්‍රබාස්වර කියලා කිව්වේ පින්වත්නි ඇලීමක් නැති ගැටීමක් නැති මුලා වීමක් නැති යම් ස්වභාවයක් තියෙනවද ඒ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රභාස්වර කියන වචනයෙන් අදහස් කළේ ඒ උපන් කුසලයයි ඒ උපන් කුසලය නිසා අපිට සැනසීමක් එතන තිබුණා නමුත් අපිට ඒක අවබෝධ කරගන්නට බැරි වුණු නිසා ඒ උපන් කුසලය යට ගිහින් අර අකුසලය කියන එක. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ඥානය කියන එකට අපි වැටුණා. ඒ ඉන්ද්‍රිය ඥානය කියන එකට වැටුණට පස්සේ එතෙන් පටන් අපි උත්සාහ කළා එතනින් මේ ජීවිතය අවබෝධ කරගන්නට. එතනින් මේ ජීවිතය අවබෝධ කරගන්නට අපි කොච්චර උත්සාහ කළත් අපි නැවත නැවත ඒ ඉන්ද්‍රිය ඥාණයටම වැටුණා විනා අපිට ඒකින් නිදහස් වෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙමනම් මේ හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ පෙන්눔 කරන සම්මුති මරණයත් ශනික මරණයත් කියන එකකින් ඒකාන්ත කොටව මේ ජීවිතේ අපි සියලු දෙනාටම නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙන්නේ නොයෙකුත් වෙනුම් පිදුම් පුද සත්කාර ආදී දේවල් පැවැත්වීමෙන් පමණක් නොවේ අපේ ඥානය දියුණු කර ගැනීම. ඥානය දියුණු කරගන්නට තියෙන ඊටාම වැදගත්ම මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අහුම්කම් දීම. ඒ ධර්මයට අහුම්කම් දීමෙන් සද්ධර්මයට අහුම්කම් දීමෙන් සුතවා ආර්ය ශාවකා ඇසීමෙන් ආර්ය ශ්‍රාවක බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. සෝතාපන්න වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පංචාලිස් වර්ෂයක් තිස්සේම අනුගමනය කළේ මේ ධර්ම දේශනා මාර්ගයයි. එසේනම් අදත් ශ්‍රී සද්ධර්මය බොහෝ දෙනාට අහන්නට අවස්ථාව ලැබෙනවා නම් ඥානය දියුණු කරගන්න මාර්ගඵල වලට පත් වෙන්නට පුළුවන් ඥානවන්ත මිනිස්සු මේ සමාජයේ බොහෝ ඉන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ අදිස්ථාන කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම අදහස තමයි නිර්වාණ අවබෝධය. නිර්වාණ අවබෝධයට නැති ධර්මයක් බුදුහාමුදුරුව අපට දේශනා කළේ නැහැ. නිර්වාණයෙන් පරිබාහිරව ඒ බුද්ධ වචනය මොන විදියෙන් සාකච්ඡා කළත්, පාවිච්චි කළත්, පරිහරණය කරන්න උත්සාහ කළත් ඒ හැම අවස්ථාවෙදිම සිද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තියෙන අවස්ථාව නැතිවීමයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර දෙන්නට නම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යම් කෙනෙක් උත්සාහ නොකරනවා නම් බුදුරජාණන් වහන්සේ අමතක කොට යන ගමනක් හැටියට එය සලකන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ගමනේ අවසානය නැවත නැවත සංසාරේ ඉපදීමයි. ඒ ඉපදීම නිසා අපිට මේ දුක මේ ජීවිතේ වතහා ගන්නට බැරුව නැවත නැවත මුලා වීමකට පින්වත් වූපත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ සියලු දෙනා කල්පනා කරගන්නට මේ පුංචි දේශනාවට අහුම්කම් දීමෙන් මේ ඇත්තන්ගේ තව තවත් ප්‍රඥාව දියුණු කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්ම මාර්ගයට එන්නට ලොකු කුඩා හැම කෙනෙක්ම අදිස්ථානය කරගන්නට. එහෙම අදිස්ථානය කරගෙන මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ සියලු දෙනාටම ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්ත අමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා කියලා හැමදෙනාම අදිස්ථාන කරගන්නට ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම නිවන් සම්පත්තිය අවබෝධ වෙත්වා